නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිත්තවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කොළඹ අට බැල්කොම් පෙදෙසේ පදිංචි ශාන්ති පරණහේවා සහ ගාමිනී පරණහේවා යුවළ විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ ශාන්ති පරණහේවා මහත්මියගේ 74 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එතුමියට ආශිර්වාද කිරීම ඒ වගේම එම මහත්මාට ගාමිණී පරණ හේවා මහත්මාට ආශිර්වාද කිරීම මේට අවුරුදු 74කට පෙර අද වැනි දිනයක ශාන්ති පරණ හේවා මහත්මිය මෙලවට බිහි කළ හෙන්රිටා සිරිවර්ධන ආදරණීය මෑණියන්ටත් කැප්ටන් AWD ඉසෙත් සිරිවර්ධන ආදරණීය පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේහි දැක්වෙන කිංසුකෝපම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව කිංසුකෝපම කියන නමින් හඳුන්වලා තියෙන්නේ පාලියෙන් කිංසුක කියලා කියන්නේ කෑලගසට කෑලගසක් උපමාව කොට දේශනා කරමින් දේශනා කළ සූත්‍ර දේශනාව නිසා මේ සූත්‍රය කිංසුකෝපම සූත්‍රය කියලා හඳුන්වනවා මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ උපමා දෙකක් දේශනා කරනවා පළමුවෙනි උපමාව තමයි ඒ කෑලගසක් උපමා කිරීම නමුත් සූත්‍රයේ අන්තර්ගතයේ හැටියට ගත්තහම වඩා වැදගත් වෙන්නේ දෙවැනි උපමාවයි ඒ තමයි නගරූපමාව. නගරයක් උපමා කරමින් තථාගතයන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ දේශනාව સિદ્ધ කරන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මුල් කොටගෙනයි ඒ භික්ෂුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් වෙත ගිහිල්ලා ඒ භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසනවා. ඒ ප්‍රශ්නය තමයි අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ. කිත්තාවතානුකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. ආශ්මතුනි කොපමණකින්ද යම්කිසි කෙනෙකුගේ යම් භික්ෂුවකගේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ. එහෙම නැත්නම් දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කවර ක්‍රමයකටද? එහෙම නැත්නම් කොපමණකින්ද? කෙසේද කියන කාරණය තමයි මේ භික්ෂුන් වහන්සේ විමසන්නේ. එතනදී අර අනෙක් භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා ආශ්මතුනි යම්කිසි කෙනෙක් මේ සලායතන ධර්මයන්ගේ ඒ කියන්නේ සයාකාර ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීමත් Nirodhayak මනවින් දකිනවා නම් අන්නේ භික්ෂුවගේ දර්ශනය විසුද්ධියට පැමිණෙනවා ඒ ඒ භික්ෂුන් වහන්සේ දර්ශන විසුද්ධියෙන් යුක්තයි කියලා කියන්න පුළුවන් වෙනවයි කියලා අර භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට සයාකාර ස්පර්ශායතන කියලා කියන්නේ චක්කු සම්පස්සයට හේතු වෙන චක්කායතන, සෝත සම්පස්සයට හේතු වෙන සෝතායතන, ඒ වගේම ඝානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන මේ ෂඩාකාර ස්පර්ශයන්ට හේතු වෙන ස්පර්ශ ආයතන 6 චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන ඉන්ද්‍රියන් 6 ඇතිවීමත් ඒවාෙහි නිරෝධයත් මනවින් දකින්නට පුළුවන් නම් අවබෝධ කරන්නට පුළුවන් නම් අන්නේ භික්ෂුන් වහන්සේගේ දර්ශනය විසුද්ධ වෙනවයි කියලා මේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා නමුත් අර ප්‍රශ්නය අහපු භික්ෂුන් වහන්සේ මේ පිළිතුරෙන් සතුටටපත් දුන්නේ උන්වහන්සේ නිශ්ශබ්දව තවත් භික්ෂුන් වහන්සේ නමක් වෙත පැමිණුණා. පැමිණිලා උන්වහන්සේගෙන් ඇහුවා ආශ්මතුනි යම්කිසි භික්ෂුවකගේ දර්ශනය විසුද්ධියට පැමිණෙන්නේ එහෙම නැත්නම් දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා විමසුවා. එතනදී ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා පංච උපාදානස්කන්ධයන්ගේ ඉපදීමත් අස්තංගමයත් එහෙම නැත්නම් Nirodhayat යථා භූත වශයෙන් දකින්නට පුළුවන් නම් ඇතිසැටියෙන් දැක ගන්නට පුළුවන් නම් අවබෝධ කරන්නට පුළුවන් නම් අන්නේ භික්ෂුවගේ දෘෂ්ටි විසුද්ධිය එහෙම නැත්නම් දර්ශන විසුද්ධිය ඇති වෙනවයි කියලා උන්වහන්සේ සිහිපත් කළා. ඒ කාරණේනොත් මේ භික්ෂුන් වහන්සේ සතුටුුනේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දව තවත් භික්ෂුන් වහන්සේ නමක් වෙත පැමුණා. පැමිණිලා උන්වහන්සේගෙන් අහනවා ආශ්මතුනි කොපමණකින්ද භික්ෂුවගේ දර්ශනය සුවිසුද්ධත්වයටපත් වෙන්නේ. එතනදී ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා ආශ්මතුනි යම්කිසි කෙනෙකුට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ හට ගැනීමත් Nirodhayat මනවින් දකින්නට පුළුවන් නම් අන්නේ භික්ෂුන් වහන්සේගේ දර්ශනය විසුද්ධියට පැමිණෙනවයි කියලා පිළිතුරු දුන්නා. එයිනුත් මේ භික්ෂුන් වහන්සේ සතුටුුනේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දව ගිහිල්ලා තවත් භික්ෂුන් වහන්සේ නමකගෙන් ඒ ප්‍රශ්නයම ඇහුවා. ආශ්මතුනි කොපමණකින්ද යම් භික්ෂුවකගේ දර්ශනය සුවිසුද්ධත්වයටපත් වෙන්නේ? පාරිශුද්ධත්වයටපත් වෙන්නේ කියලා ඇහුවා. එතනදී ඒ සිව්වැනි භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද ඒ හේතුන්ගේ අභාවයෙන් ඒ සියලු ධර්මයන් නිරුද්ධ වෙනවයි කියන මේ යථාර්ථය යථාභූත වශයෙන් දකින්නට පුළුවන් නම් අන්න ඒබඳු භික්ෂුවකගේ ඒබඳු භික්ෂුවගේ දර්ශනය විසුද්ධියට පැමිණෙනවා දර්ශන විසුද්ධිය ඇති වෙනවයි කියලා මේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා. නමුත් ඒ හතරවෙනි භික්ෂුවක භික්ෂුවගේ පිළිතුරෙනුත් අර මුල් භික්ෂුන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. අන්තිමට මේ විදිහට භික්ෂුන් වහන්සේලා හතර නමකගෙන්ම එකම ප්‍රශ්නය විමසලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රවෘත්තිය කිව්වා. ස්වාමීනි මම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මම ඇහුවා ආයුෂ්මතුනි කොපමණකින්ද යම් භික්ෂුවක භික්ෂුවකගේ දර්ශනය විසුද්ධියට පැමිණෙන්නේ. දැක්ම සුවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා අහුවහම උන්වහන්සේ මෙන්න මේ විදිහෙන් පිළිතුරු දුන්නා. තව දෙවන භික්ෂුන් වහන්සේ නමකගෙන් අහුවහම මේ විදිහට පිළිතුරු දුන්නා. තුන්වෙනි භික්ෂුන් වහන්සේ නමකගෙන් අහුවහම මේ විදිහට පිළිතුරු දුන්නා. හතරවෙනි භික්ෂුවකගෙන් අහුවහම මෙන්න මේ විදිහට පිළිතුරු දුන්නා. නමුත් ඒ සිව් දෙනා වහන්සේගේම පිළිතුරු පිළිබඳව මට ඊතරම් සතුටක් ඇති වුණේ නැහැ. මම ඒ නිසා තමයි ඔබ වහන්සේ හමුවට පැමිණියේ කියලා අර භික්ෂුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට අර කෑල ගහේ උපමාව දේශනා කරන්නේ. කිංසුකෝපමාව දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහන ඒ කාරණය හරියට මෙන්න මේ වගේ යම්කිසි පුරුෂයෙක් කවදාවත් ජීවිතේට කෑල ගහක් දැකලා නැහැ. ඒ තනත්තා කෑල ගහක් දැකපු කෙනෙකුගෙන් ගිහින් අහනවා කෑල ගස මොන වගේද කියලා. එතකොට අර පුද්ගලයා පිළිතුරු දෙනවා කෑල ගස කළු පාටයි. හරියට පිලිස්සුණු කණුවක් වගේ. අන්න ඒ විදිහට තමයි කෑල ගහ කියලා පිළිතුරු දුන්නා. දැන් ඇත්තටම ඒතනත්තර කෑල ගසේ කඳ කොටස තමයි ඔහුගේ අවධානයට යොමු වෙලා තියෙන්නේ. ඉතින් කෑල ගසේ කඳ කළු පාටට හුරු නිසා ඔහු ඒ කාරණය අතනදී අර අහපු පුද්ගලයාට පැහැදිලි කරලා දුන්නා. එතකොට දැන් මොහුගේ පිළිතුර වැරදි පිළිතුරක් නෙමේ. ඔහු ඒ කෑලගහ දැකපු ආකාරයටමයි ඔහු මේ පැහැදිලි කරන්නේ. ඔහුගේ අවධානයට යොමු ඔහු විසින් වටහාගත්තු නිවැරදි කරුණමයි ඔහු මේ පැහැදිලි කරන්නේ. නමුත් අර මුලින් ප්‍රශ්නේ අහපු තැනත්තා කෑලගහක් දැකලා නැති නිසා මේ පිළිතුරෙන් ඔහු සෑහීමටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු තවත් පුරුෂයෙක් වෙත ගිහිල්ලා අහනවා කෑල ගස කොයි විදිහද කියලා. ඒ දෙවනි පුද්ගලයාත් කෑල ගහ දැකලා තියෙනවා. නමුත් ඒ තනත්තා කෑල ගහ දැකලා තියෙන්නේ කෑල ගහේ හොඳටම මල් පිපිලා තියෙන කාලේ රක්ත වර්ණව ඒ මල් වලින් ගැවසීගත්තු කෑල ගහ මොහු දැක්කා. ඒ දකින්නකොට ඔහුට මේක මස් වැදල්ලක් වගේ රතු පැහැයෙන් යුක්තයිනේ කියන හැඟීම ඇති වුණා. එතකොට මල් පිපුණු කෑලගහ ඔහු දැකපු ආකාරයෙන් අර ප්‍රශ්නය අහපු පුද්ගලයාට පිළිතුරු දෙනවා කෑලගහක් කියලා කියන්නේ මස් රැදැල්ලක් වගේ රතු පැහැති එකක් කියලා ඔහු පිළිතුරු දුන්නා. දැන් එතකොට ඔහුගේ පිළිතුරත් වැරදි නෑ. කෑලගහේ මල් පිපුණු කාලෙට තනිකර රතු පැහැයෙන් බබලනවා. එතකොට ඒ කරුණ තමයි තමන් දැකපු ආකාරයට සත්‍යවාදීව ඔහු මේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ අත්දැකීම මත. නමුත් අර ප්‍රශ්නය අහපු පුද්ගලයා කෑල ගහක් දැකලා නැති නිසා ඔහුට ඒ පිළිතුරත් එතරම් සෑහීමකට හේතු වෙන්නේ නැහැ. ඔහු එතනදී තවත් පුද්ගලයෙක් වෙත ගිහිල්ලා මේ ප්‍රශ්නයම අහනවා. කෑල ගහ කොයි විදිහටද කියලා. ඒ තුන්වෙනි පුද්ගලයාත් කෑල ගහ දැකලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා පැහැදිලි කරන්නේ අර ඊට වඩා වෙනස් විදිහකට. කෑල ගහ කියලා කියන්නේ හරියට මහරි ගහක් වගේ. ඒකේ ගහේ කඳ පුපුරලා පොතු ගැලවෙනවා. ඒ වගේම කරල් පුපුරා යනවා. හරියට මහරි ගහක් වගේ තමයි කෑල ගහ කියලා ඔහු පිළිතුරු දුන්නා. දැන් ඔහු දෙන පිළිතුරත් වැරදි නැහැ. මොකද ඒ කෑල ගහේ පොතුවල ස්වභාවයත් කරල්වල ස්වභාවයත් දැකලා ඒ තමන් දැකපු විදිහට තමන් තේරුම් ගත්තු විදිහට තමයි ඔහු මේ පැහැදිලි කිරීම කරන්නේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ දැක්ම තුලින්. නමුත් අර ප්‍රශ්නය අහන පුද්ගලයා කෑලගහ දැකලා නැති නිසා දැන් මේ තුන්වෙනි පුද්ගලයාගේ පිළිතුරිනොත් ඔහු සෑහීමටපත් වෙන්නේ නැහැ. ඔහු ගිහිල්ලා හතරවෙනි පුද්ගලයෙකුගෙනුත් අහනවා කෑලගසක් කොයි විදිහද කියලා. හතරවෙනි පුද්ගලයා පිළිතුරු දෙනවා කෑලගහ හරියට නුගගහ වගේ හොඳට ඝන කොළ වලින් ගැවසීගෙන තියෙන්නේ. ඒ නිසා හොඳට හෙවණ ඇති රුක්ෂයක් කියලා ඔහු පිළිතුරු දෙනවා. දැන් මේනුත් අර පුද්ගලයා සෑහීමටපත් වෙන්නේ නැහැ. මොකද ඔහු කෑල ගහ දැකලා නැති නිසා. මෙන්න මේ විදිහට කෑල ගහක් පිළිබඳ උපමාවක් දක්වමින් බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට පැහැදිලි කරනවා භික්ෂුව ඔබගේ පැනයත් අර කෑල ගහ පිළිබඳව ප්‍රශ්න කරපු තැනැත්තා වගේ දැන් මේ ප්‍රශ්න කරන තැනත්තා කෑලගහ දැකලා නැහැ. දැකලා නැති නිසා අර පිළිතුරු දෙන අය කවර ආකාරයෙන් පිළිතුරු දුන්නත් මේ ප්‍රශ්නය අහන තැනැත්තාට සෑහීමකටපත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ කියන කතා එකක්වත් ඔහුට ප්‍රත්‍යක්ෂ නැති නිසා. අනිත් කාරණේ තමයි ඒ එක් එක්කෙනා සත්‍ය පැහැදිලි කරන්නේ යථාර්ථය පැහැදිලි කරන්නේ Taman අවබෝධ කරගත්තු විදිහට. සම්මා සම්බුදු කෙනෙකුන් ලෝකය අවබෝධ කරන්නේ ਸਰවඥතා ඥාණයෙන්. ඒ නිසා හැම කෙනාටම ගැළපෙන විදිහට දහම් කරුණු පැහැදිලි කරන්නට සම්මා සම්බුදු කෙනෙකුට පුළුවන්. නමුත් අවශේෂ පුද්ගලයෝ යථාර්ථය අවබෝධ කළාට ඒ අවබෝධ කරන්නේ ਸਰවඥතා ඥාණයෙන් නෙමේ ප්‍රත්‍යේක අවබෝධයක් තමයි ඒ හැම කෙනෙකුටම තියෙන. ප්‍රත්‍යේක අවබෝධය කියලා කියන්නේ තම තමන්ට වෙන් වූ තම තමන්ට අනන්‍ය වූ අවබෝධයක්. යථාර්ථයම තමයි දැකලා තියෙන්නේ. හැබැයි දැකලා තියෙන්නේ ਸਰව සම්පූර්ණයෙන් නෙමෙයි. ඒ තමන්ගේ දැක්මට අනුරූපී වූ එක්තරා ප්‍රමාණයකින් තමයි ඒ තනත්තා යථාර්ථය අවබෝධ කරලා තියෙන්නේ. එතකොට ඒ තමන් අවබෝධ කරගත්තු විදිහට තමයි අනිත් අයටත් පැහැදිලි කරන්නේ. දැන් අර කෑල ගහ පිළිබඳව පිළිතුරු දුන්නු අය සතර ආකාරයකින් පිළිතුරු දුන්නා. එක්කෙනෙක් කිව්වා කෑල ගහ කියලා කියන්නේ පිලිස්සුණු කණුවක් වගේ කළු පාට ගහක් කියලා. තව කෙනෙක් කිව්වා කෑල ගහ කියන්නේ මස් වැදල්ලක් වගේ රතු පාට එකක් කියලා. තව කෙනෙක් කිව්වා කෑල ගහ කියන්නේ මහරි ගහ වගේ පොතු පුපුරලා ගිය කරල් පුපුරා ගිය ගහක් කියලා. තව කෙනෙක් කිව්වා ඒක අතුපතර විහිදුණු නුග ගසක් වගේ හොඳට සෙවණ තියෙන ගහක් කියලා. දැන් මේ හතර දෙනාගේම පිළිතුර වැරදි නැහැ. ඒවා නිවැරදි. හැබැයි නිවැරදි වුණාට ඒක ਸਰව සම්පූර්ණ කතාවක් නෙමෙයි. කෑලගහ පිළිබඳව තම තමන් දැකපු ආකාරයට තම තමන් වටහාගත්තු ආකාරයට තම තමන් ප්‍රත්‍යක්ෂව ඒක හඳුනාගත්තු ආකාරය තමයි මේ හතර දෙනාම පැහැදිලි කරන්නේ. එතකොට ඒක පිලිස්සුණු කණුවක් වගේ කියලා කියන්නේ කඳේ ස්වභාවය කඳේ වර්ණය පිළිබඳව අවධානය යොමු කරපු කෙනෙක්. ඒක මස්සදල්ලක් වගේ කියලා කියන්නේ එහි මල් පිපිලා හාත්පසින් මල් වලින් ගැවසීගෙන තියෙන අවස්ථාවේ දැකපු පුද්ගලයා. ඒක මහරි ගහක් වගේ පොතු පුපුරලා ගිය කරල් පුපුරලා ගිය ගහක් කියලා කියන්නේ එහි පොතු වල ස්වභාවය කරල් වල ස්වභාවය දැකපු පුද්ගලයා. ඊළඟට ඒක නුග ගහක් වගේ සෙවණ ඇති ගහක් කියන්නේ එහි අතුපතර විහිදී ඇති ආකාරයේ කොළ ඝනත්වය සෙවණ පිළිබඳව අවධානය යොමු කරපු තැනැත්තා. එතකොට මේ සිව් දෙනාගේම පිළිතුරු නිවැරදි. හැබැයි කෑලගහ පිළිබඳව එක් එක් කරුණු තමයි මේ හතර දෙනාම ප්‍රකාශ කරන්නේ. ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? ඔවුන් සමස්ත කෑලගහේ ස්වභාවය පිළිබඳව ආත්පසින්ම කරුණු වටහා ගන්නට අවධානය යොමු කරලා නැති නිසා ඔවුන් කෑලගහ පිළිබඳ ਸਰව සම්පූර්ණ වැටහීමක් ਸਰව සම්පූර්ණ ආකාරයෙන් පැහැදිලි කිරීමක් නොකරන නිසා. දැන් එතකොට අර අහන තැනත්තාට මේ සිව් දෙනාගේ පිළිතුර සිව්ආකාර නිසා මේ කියන කතාව කොහොමත් එකකට එකක් පරස්පරයි වගේ දැනෙනවා. ඒ වගේම Taman කෑලගහක් දැකලා නැති නිසා ඒතනත්තා ඒ එකම කාරණයකින්වත් සෑහීමටපත් වෙන්නේ නැහැ. දැන් මේ භික්ෂුන් වහන්සේ අර මුලින්ම ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා හතර නමකගෙන් අහනවා යම්කිසි භික්ෂුවකගේ දර්ශනය විසුද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ සිව්දෙනා වහන්සේ තමන් වහන්සේලාගේ දර්ශන විසුද්ධිය ඇති වුණු ආකාරය පැහැදිලි කරනවා. කෙනෙක් පැහැදිලි කරනවා සයාකාර ස්පර්ශායතනයන්ගේ හට ගැනීම සහ Nirodhaය මනවින් අවබෝධ කිරීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. තව කෙනෙක් කියනවා පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම සහ නිරෝධය අවබෝධ කිරීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. තව කෙනෙක් කියනවා සතර මහා ධාතුන්ගේ හට ගැනීම සහ නිරෝධය අවබෝධ කිරීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. තව කෙනෙක් කියනවා යමක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවාද ඒ සියල්ල නිරුද්ධ වෙනවයි කියලා මනවින් අවබෝධ කිරීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවයි කියලා. දැන් ඒ ඒ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ චිත්තසංතානෙහි දර්ශන විසුද්ධිය ඇති වුණු ක්‍රමය තමයි උන්වහන්සේලා මේ පැහැදිලි කරන්නේ. හැබැයි ඒ காரணා හතර ඇහුවහම මේ භික්ෂුන් වහන්සේ ඒකකින්වත් සෑහීමටපත් වෙන්නේ නැහැ. එයට හේතුව තමයි තමන් තවම දර්ශන විසුද්ධියට පැමිණිලා නැහැ. ඒ වගේම අර කියන காரணා එකකට එකක් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා වගේ පෙනෙනවා. ඒ පෙනෙන නිසා ඒ වෙනසක් තියනවා කියලා පෙනෙන නිසා Taman ඒ එකම ආකාරයකින්වත් දර්ශන විසුද්ධිය ලබලා නැති නිසා ඒ භික්ෂුන් වහන්සේට මේ කියන කතාව ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. දැන් මේ කාරණයෙන් අපිට තේරුම් ගන්නට තියෙන විශේෂ වැදගත්ම දේ තමයි පෙන්වතුනේ නිවන පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති කෙලෙස් දුරු කිරීම පිළිබඳව යථාර්ථය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති තැනැත්තා එක් එක්කෙනාගෙන් ඒ නිවන පිළිබඳ යථාර්ථය පිළිබඳව තොරතුරු කොතෙක් ඇහුවා වුණත් ඒ අයට ඒවා එකකට එකක් වෙනස්කම් තියෙන වෙනස් වෙනස් ප්‍රකාශන වගේ දැනෙන්නට පුළුවන් ඒවයින් සෑහීමකටපත් වීමට හෝ අවබෝධය ඇති නොවෙන්නට පුළුවන් කුමක් නිසාද අපට දහම් කරුණු අහලා පමණක් දර්ශන විසුද්ධිය ඇති කරගන්නට පහසු නැහැ එහෙම ඇසීමෙන් දර්ශන විසුද්ධිය ඇති කරගන්නට පුළුවන් අය කලාතුරකින් ඉන්නවා. ඒ කෙබඳු අයද දීර්ඝ කාලයක් සසර ගමනේ ඒ දහම් කරුණු ස්ව ඥාණයෙන් ප්‍රගුණ කරපු අය. සති සම්පජඤ්ඤයෙන් යුක්තව දිගු කලක් මුළුල්ලේ ඒ කරුණු අහලා හිතලා සති සම්පජඤ්ඤයෙන් පුහුණු කරපු අයට සම්මා සම්බුදු කෙනෙකුගේ දේශනාවක් හෝ ශ්‍රාවක භාෂිතයක් හෝ අහලා ඒ ඇසූ සැනින් දර්ශන විසුද්ධිය ඇති කරගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සරියුත්තා මුද්‍රෝ ගිහි කල උපතිස්ස පරිබ්‍රාජකයා නමින් හැඳින්වුනේ. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජී මහරහතන් වහන්සේ දැකලා පැහැදිලා උන්වහන්සේ හමුවට ගිහිල්ලා විමසනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා කෙබඳු දහමක්ද දේශනා කරන්නේ? ඒ කෙබඳු දහමක් පිළිපැදලද ඔබ වහන්සේ මේ තරම් ශාන්ත ඉඳුරන් ඇති තත්වයටපත් උනේ. අන්න එතනදී අසජී මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුම් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ එතකොට මේ එක ගාතාවක් ප්‍රකාශ කරනවා මොකක්ද මේ ගාතාවේ තේරුම යේ ධම්මා හේතුප්පභව යම් ධර්මයක් යම් සංස්කාර ධර්මයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවද තේසං හේතුං තථාගතෝ ආහ ඒ සංස්කාර ධර්මයන් හටගන්නා වූ හේතු ප්‍රත්‍ය බුදුරජාණන් වහන්සේ මනවින් පැහැදිලි කරනවා තේසංචයෝ නිරෝධෝ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාර ධර්ම නැවත නොහට ගන්න ආකාරයෙන් Nirodhයට පත් කරන ආකාරය. ඒ කියන්නේ අනුත්පාද Nirodhayat බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වෙනතුනි මේ සංස්කාර ධර්මයන්ගේ Nirodhaya දෙආකාරයකින් හඳුනාගත හැකියි. එහි දෙයාකාරය කියලා කියන්නේ හටගත් හටගත් සංස්කාර ධර්මයන් අනිත්‍ය ලක්ෂණය නිසා වහා බිඳී යනවා. එහෙම බිඳී යනකොට කිසිවක්ම ඉතිරි නොවි බිඳී යනවා. ඒ බිඳී යාමත් හඳුන්වන්නේ සංස්කාරයන්ගේ Nirodhe හැටියට. නමුත් එහෙම නිරුද්ධ වුණාට යලි යලිත් හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ සංස්කාර යලි යලිත් හටගන්නවා. යලිත් බිඳී යනවා. යලිත් හට ගන්නවා. යලිත් බිඳී යනවා. දැන් પરම්පරාවක් හැටියට අඛණ්ඩව පවතින. එතකොට අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරනවා. එහෙමනම් Nirodha දෙආකාරයි ශනික Nirodha සහ අනුත්පාද Nirodha වශයෙන්. ශනික Nirodha කියලා කියන්නේ සෑම නාම රූප ධර්මයක්ම හටගත් හටගත් තැනම එහි අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වෙනවා බිඳී යනවා එතකොට හටගත් සංස්කාර ධර්මයන් නිරුද්ධ කරන්නට අපි අමුතුවෙන් උත්සාහයක් ගත යුතු නැහැ එය ස්වභාවිකවම නිරුද්ධ වෙනවා හැබැයි අපි වෙහෙස ගත යුත්තේ අනුත්පාද නිරෝධයටයි අනුත්පාද නිරෝධය කියලා කියන්නේ අර හටගත් ධර්ම නිරුද්ධ වුණාට යලිත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා ඒ යලි යලිත් හටගන්නට තියෙන හේතු ප්‍රත්‍ය අහෝසි කරන්න පුළුවන් නම් පමණයි ඒ හට ගැනීම නැවත නොහට ගන්නා තත්වයෙන් Nirodhaයටපත් වෙන්නේ. අන්න ඒකයි අනුත්පාද Nirodhaය කියන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අඹ ඇටයක් තියෙනවා. ඒ අඹ ඇටය පස ජලය සූර්යාලෝකය කියන මේවාට ස්පර්ශ වුණොත් ඒ අඹ ඇටේ පැලවෙන්නට පුළුවන්. පැල වුණාම කුඩා අඹ පැලයක් හැදෙනවා. එකෙන් අඹ ගහක් හැදෙනවා. ඒ අඹ ගහේ මල් පිපෙනවා. ඒ අඹ ගහේ ගෙඩි හැදෙනවා. ගෙඩි හැදිලා තවත් බොහෝ අඹ ඇට හැදෙනවා. ඒවෙන් තව බොහෝ අඹගස් ජනිත දැන් මේ අඹ ඇටේ පැලවුනොත් තමයි මේ සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. යම් කෙනෙක් ඒ අඹ ඇටේ තලලා පොඩි කරලා වේලලා පුලුස්සලා ගිනි තියලා අලු කරලා විසුරුවා හරිනවා. දැන් ඒ අඹ ඇටේ නැවත පැල නොවන තත්ත්වයටපත් කළාම ඒ අඹ ඇටය නිසා ඇති වෙන්නට තිබුණු අඹ පැල හටගන්නෙත් නැහැ අඹ ගස් හටගන්නෙත් නැහැ අඹ මල් හටගන්නෙත් නැහැ අඹ ගෙඩි හටගන්නෙත් නැහැ අඹ ඇට හටගන්නෙත් නැහැ එයින් නැවත නැවත පැල හටගන්නෙත් නැහැ අර නැවත පැල තිබුණු එහි සමස්ත પરම්පරාවම අහෝසි වෙනවා බැරි වෙලා හරි අර අඹ ඇටේ පැල වුණා නම් එහි પરම්පරාව දිගින් දිගට ජනිත වෙනවා එතකොට ඉදිරියට ජනිත වෙන්නට තිබුණු නමුත් තවම ජනිත වුණේ නැති සියලු પરම්පරාව නිමාවටපත් වෙනවා අර අඹ ඇටේ නිමා කිරීමත් එක්ක. අන්න ඒකට තමයි අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ. තවම ඉපදිලාවත් නැති සියලු සංස්කාර ධර්මයන් එතනින් අහෝසි වෙනවා. ඒ වගේම නැවත නොහට ගන්නා තත්වයෙන් සියල්ලක් අහෝසි වෙනවා. ඉතින් ඒ தത്വයටපත් කිරීම තමයි අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ. අර හටගත් හටගත් නාම රූප ධර්මයන්ගේ බිඳියාම තමයි ශනික නිරෝධයයි කියලා හඳුන්වන්නේ. දැන් එතකොට අර භික්ෂුන් වහන්සේලා හතර දෙනාම පිළිතුරු දුන්නේ මේ යථාර්ථය පිළිබඳවයි. එක භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා සයාකාර ස්පර්ශායතනයන්ගේ හට ගැනීම සහ නිරෝධය දැකීම තුලින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. තව භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දෙන්නා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචෝපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නිරෝධය දැකීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. තව භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා සතර මහා ධාතුන්ගේ හට ගැනීම සහ නිරෝධය දැකීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. තව භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද ඒවාෙහි නිරෝධය දැකීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවායි කියලා. එතකොට මේ හතර දෙනා වහන්සේම පිළිතුරු දුන්නේ කුමක් පදනම් කොටගෙනද? අර සරියුත් හාමුදුරුවන්ට අස්සජීහා මුදුරෝ කියා දුන්නු මේ මූල කාරණේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමේ හේතු ප්‍රත්‍ය මනවින් දේශනා කරනවා ඒවාහි Nirodha සහ ඒවායේ අනුත්පාද Nirodhe ඇති කරන ආකාරය දේශනා කරනවා. දැන් මේ දේශනාව අහනකොටම ඒ ගාථාවේ මුල් පද දෙක අහනකොටම සරියුත් හාමුදුරුවෝ සෝවාන් ඵලයටපත් වුණා. ඒ කියන්නේ අස්සජී හාමුදුරුවන්ගේ ප්‍රකාශනය අහලා උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් ඵලයටපත් වෙනවා ඇසීම් මාත්‍රයෙන්. ඒ ඇසීම් මාත්‍රයෙන් ඒ ඵලය සාක්ෂාත් කළේ කොහොමද? සසරේ දිගු කලක් ඒවා ප්‍රගුණ කරලා තියෙන නිසා. දැන් මේ කාරණේ තරමක් පටලව ගත්තාම සමහරු කියනවා බණ ඇසීමෙන් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් භාවනා කිරීමක් අවශ්‍ය නැහැ කියලා. භාවනා කිරීමක් අවශ්‍ය නැහැ කියලා කියන්නේ ඇයිද? භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන නැති නිසා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දැක්වෙන විමුක්තායතන සූත්‍රයේදී දක්වනවා ධර්ම ශ්‍රවණය හරියට සිහියෙන් නුවණින් කරනවා නම් සති සම්පජඤ්ඤයෙන් කරනවා නම් කෙනෙකුට ධර්ම ශ්‍රවණයම භාවනාවක් හැටියට කෙලස් නසන විමුක්තායතනයක් බවට පත් වෙනවා. යම් කෙනෙක් සිහිනුවණින් යුක්තව දහම් දෙසනවා නම් ඒ දහම් දෙසීමම කෙලස් ප්‍රහාණය කරන භාවනාවක් වෙනවා ඒ විමුක්තායතනයක් වෙනවා. ඊළඟට යම්කිසි කෙනෙක් ධර්මය හඬ නගා සජ්ජායනා කරනවද යම්කිසි කෙනෙක් ධර්මය නිහඬව මෙනෙහි කරනවද යම්කිසි කෙනෙක් යම්කිසි සමාධි නිමිත්තක් නැවත නැවත මෙනෙහි කරනවද සති සම්පජඤ්ඤයෙන් එය කරනවා නම් එයම ඒතනත්තාට භාවනාවක් වෙනවා කෙලස් නසන විමුක්තායතන ධර්මයක් බවට පත් වෙනවා හැබැයි අර බණ ඇසීමෙන් බණ දෙසීමෙන් ධර්ම සජ්ජායනෙන් මේ తত্ত্বය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ සාංශාරික වශයෙන් දිගු කලක් ඒවා පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට පමණයි. සරියුත් හාමුදුරුවෝ එහෙම නැත්නම් උපතිස්ස පරිබ්‍රාජකයා දීර්ඝ කාලයක් ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින්ගෙන් අග්‍ර වෙන්නට ධර්ම සේනාධිපති වෙන්නට ප්‍රාර්ථනා ඇති කරගෙන එක් එක් බුද්ධ ශාසනවල ඒ බුදුවරුන් ඇසුරු කරමින් රහතන් වහන්සේලා ඇසුරු කරමින් බෝසත්වරුන් ඇසුරු කරමින් මේ ධර්මය අහලා සිතලා පුරුදු පුහුණු කරපු නිසා අස්සජී මහරහතන් වහන්සේගේ ප්‍රකාශනය ඇහෙනකොටම සෝවාන් මාර්ගඥානය උපදවන්නට පුළුවන් වුණා. දැන් මේ කිංසුකෝපම සූත්‍රය දේශනා කරන්නට පාදක වෙච්ච මේ භික්ෂුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා හතර නමක් වෙතටම ගිහිල්ලා ඇහුවා දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියලා ඒ හතර දෙනා වහන්සේම නිවැරදි තමන් වහන්සේලා අවබෝධ කරගත්තු විදිහට ඒ කාරණේ ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා වුණාට අර භික්ෂුන් වහන්සේ සෑහීමටපත් උන්නේ ඒව ගැන සතුටුුනේ නැහැ. ඇයිද සතුටුුනේ නැත්තේ? එක් හේතුවක් තමයි තමන් වහන්සේ ඒක ඇසීම් මාත්‍රයෙන් අවබෝධ කරන්නට තරම් මනස පුහුණු කරලා නැහැ. එහෙනම් ඒ භික්ෂුන් වහන්සේට ධර්ම ශ්‍රවණයෙන් දර්ශන විසුද්ධිය ඇති වෙන මට්ටමට මනස ප්‍රගුණ වෙච්ච කෙනෙක් නෙමෙයි. අනිත් කාරණේ තමයි අර භික්ෂුන් වහන්සේලා තම තමන් අවබෝධ කරගත්තු විදිහට ඒ කාරණේ ප්‍රකාශ කළා. අර භික්ෂුන් වහන්සේට ඒක කවර ආකාරයෙන් ගැළපෙනවද නැද්ද කියලා ප්‍රායෝගික නැහැ. එතකොට ਸਰවඥයන් වහන්සේ අන් අයගේ සිත් හසර දකිමින් ඒ අයට ප්‍රත්‍ය වෙන ආකාරයෙන් ඒගොල්ලන්ට යෝග්‍ය වෙන ආකාරයෙන් ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරය බලලා ඒ ඒ පුද්ගලයාට යෝග්‍ය කමටහනක් දේශනා කරන්නට සමත් වුණාට අවබෝධ කරගත් හැම භික්ෂූන් වහන්සේම අසන්නාගේ අවබෝධයේ ජනිත වෙන ආකාරයට කරුණු පැහැදිලි කරන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට මේ කාරණයෙන් අපිට කරුණු දෙකක් වටහා ගන්නට තියෙනවා අවධානය යොමු කරන්නට තියෙනවා වර්තමාන සමාජයේ අපට පෙනෙනවා හුඟා දෙනා දහම් අසනවා. දහම් අසලා ඇතැම් වෙලාවට ඒ කියා දෙන ධර්මකාරණා පිළිබඳව Tamanට නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ නැති වෙනකොට ඒ අය සමහර විට කල්පනා කරනවා සෝවාන් වුණු කෙනෙක්ගෙන් බණ ඇහුවොත් නම් මේක අවබෝධ කරගෙන සෝවාන් වෙන්න පුළුවන්. රහත් වුණු කෙනෙකුගෙන් අහලා දැනගත්තොත් නම් රහත් වෙන්න පුළුවන්. බුදු කෙනෙකුගෙන් දහම් අසාගත්තොත් නම් අපට අවබෝධ කරන්න පුළුවන් කියලා ඒ අය හිතනවා. වෙනතුනේ ඒ දේශනා කරන කෙනා එය අවබෝධ කරගෙන සිටි පමණින්ම ඒ දේශනා කරන්නේ සෝවාන් පුද්ගලයෙක් වුණත් සකෘදාගාමි පුද්ගලයෙක් වුණත් අනාගාමි පුද්ගලයෙක් වුණත් රහතන් වහන්සේ නමක් වුණත් සම්මා සම්බුදු කෙනෙකුන් වුණත් එය අපට වැටහෙන්නේ අපි එය අවබෝධ කරගන්නට අපේ ප්‍රඥාව දියුණු කරලා තියෙනවා නම් පමණයි එහෙම නැතිනම් ඒ ධහම අපට අවබෝධ වෙන්නේ නැහැ. එය ධහමේ දෝෂයක් නොවේ. අපගේ අවබෝධයේ තියෙන ගැටලුව අපේ පුහුණුවේ තියෙන ගැටලුවයි. අනිත් කාරණේ තමයි සම්මා සම්බුදු කෙනෙකුන් තමයි දක්ෂ වෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුන්ට තමයි පූර්ණ සුදුසුකම් තියෙන්නේ ශ්‍රාවකයාගේ සිත් හසර දකිමින් ඒ ඒ ශ්‍රාවකයාගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලාද කොතෙක් වැඩිලා මදිද කියලා තේරුම් අරගෙන ඒ ඒ ශ්‍රාවකයාට යෝග්‍ය විදිහට මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන්නට සමර්ථ වෙන්නේ සම්මා සම්බුදු කෙනෙක්. හැබැයි සම්මා සම්බුදු කෙනෙකුටත් ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ ඒතනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණයත් එක්කයි. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැත්නම් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා උදේ හවස ඊටාම සමීප සම්බන්ධතාවයක් ඇතිව ඥාති සම්බන්ධකම් පවා ඇති කරගෙන ඊටාම ගෞරව සංප්‍රයුක්තව බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. කොසල් රජුරවන්ට දෙසූ දහම් කරුණු බොහොමයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා. නමුත් කොසල් රජුරෝ සෝවාන් ඵලයටවත්පත් කරන්නට බුදුරජාණන් වහන්සේ සමත් උනේ නැහැ. ඒ සමත් උනේ නැත්තේ ඇයිද? බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානයේ ඌන භාවයක් නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දක්ෂතාවයේ අඩුවක් නිසා නෙමෙයි. තථාගතයන් වහන්සේ කොතෙක් දක්ෂ වුණත් තථාගතයන් වහන්සේගේ ਸਰවඥතාඥානෙ කොතෙක් විසිරී පැවතුණත් යම් පුද්ගලයෙකුට ධහම අවබෝධ වෙන්නේ ඒ තනත්තාගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මුල් කොටගෙන බෝධිපාක්ෂික ධර්ම දියunu කරලා තියෙන ප්‍රමාණය අනුවයි. එනිසා ශ්‍රාවකයෙක්ගෙන් ධම් ඇසුවහම ඒ දහම අපට නොයැටහෙන්නට පුළුවන් කරුණු දෙකක් නිසා. ඒ කුමක්ද කාරණා දෙක? අපි සසරේ ඒ දහම අවබෝධ කරන්නට තරම් මනස ප්‍රගුණ කරලා නොතිබෙන්න පුළුවන්. ප්‍රගුණ කරලා තිබුණා නම් අර උපතිස්ස පරිබ්‍රාජකයට වගේ ශ්‍රාවකයෙකුෙන් ඇහුවා වුණත් ඇසූ සැනින් දර්ශන විසුද්ධිය ඇති කරගන්නට මඟ සැලසෙන්නට පුළුවන්. ඊළඟට දෙවැනි කාරණය තමයි අපි දහම ප්‍රගුණ කරලා තිබුණා වුණත් අපි ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා තිබුණා වුණත් අපි ධම්මසන්නේ ශ්‍රාවකයෙකුගෙන් නම් ඒ ශ්‍රාවකයා තමන් අවබෝධ කරගත්තු විදිහටයි එය පැහැදිලි කරන්නේ. දැන් මේ කිංසුකෝපම සූත්‍රයේ දක්වන මේ භික්ෂුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හතර නමක් ළඟටම ගිහිල්ලා විමසුව ඒ හතර දෙනා වහන්සේම තම තමන් අවබෝධ කරගත්තු ආකාරය ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කළාට එක් කරුණක් තමයි මේ භික්ෂුන් වහන්සේ එය අවබෝධ කරන්නට තරම් මනස පුහුණු කරලා නොතිබීමත් අනිත් කාරණේ තමයි අර දෙසූ භික්ෂුන් වහන්සේලා තම තමන් අවබෝධ කරගත්තු විදිහටයි කරුණු දේශනා කළේ. ඒ නිසා ওই දෙපැත්තේම ගැටලු නිසා අපට ධහම අවබෝධ නොවෙන්නට පුළුවන්. ඊළඟට සම්මා සම්බුදු කෙනෙකුගෙන් අපි ධහම් අසනවා නම් දේශකයාගේ පැත්තෙන් කිසිම අඩුවක් ඇති වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ ਸਰවඥ උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරයත්තතා ඥාණයෙන් අන් අයගේ සිත් සතන් දකිමින් දහම් දෙසන්නේ දකිමින් කමඨහන් දේශනා කරන්නේ. ඒ නිසා සම්මා සම්බුදු කෙනෙකුගෙන් දහම් අහලා අපට අවබෝධ වෙන්නේ නැත්නම් එතන එකම දුර්වලකමයි අපට දකින්නට තියෙන ඒ කුමක්ද? ඒ දහම අසා අවබෝධ කරන්නට තරම් සසර ගමනේ අපි අපගේ මනස ප්‍රගුණ කරලා නැති බව, ඉන්ද්‍රිය ධර්ම, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා නැති බව. දැන් භික්ෂුන් වහන්සේ නමකගේ දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නය ඇසූ මේ භික්ෂුන් වහන්සේට ඔය දුර්වලකම් දෙකම තිබුණු බවයි මේ දේශනාවට අනුව පැහැදිලි වෙන්නේ. මොකද්ද දුර්වලකම් දෙක? එකක් තමයි ශ්‍රාවක භාෂිතයෙන් දහම අවබෝධ කරන්නට තරම් තමන් වහන්සේගේ සිත පුහුණු කරලා තිබුණේ නැහැ. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි ඒ ශ්‍රාවකයන් වහන්සේලා දෙසූ දේ තම තමන්ට ප්‍රායෝගික තම තමන් ප්‍රත්‍යක්ෂ කරපු ආකාරයෙන් දේශනා කළා ඒ නිසා මේ භික්ෂුන් වහන්සේට ඒ තරම් ගෝචර වුණේ නැහැ ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ අවසානයේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා අර පැනය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි යම්කිසි භික්ෂුවක් කොපමණකින්ද දර්ශන විසුද්ධිය ලබන්නේ මේ ප්‍රශ්නේ මම අසවල් අසවල් භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. උන්වහන්සේලා මේ මේ විදිහට පිළිතුරු දුන්නා. නමුත් මට ඒ පිළිතුරු ගැන සතුටක් ඇති වුණේ එතනදි තමයි බුදුරජාණන් වහන්සේ අර කෑලගසේ උපමාව දේශනා කරන්නේ මහන යම් කිසි කෙනෙක් කෑලගහක් දැකලා නැති කෙනෙක් කෑලගහක් දැකපු කෙනෙකුගෙන් ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරාම ඒ ප්‍රශ්න කරපු අය තමන් අත්දකපු විදිහට තමන් දැකලා තියෙන විදිහට කෑල ගහ විස්තර කරනවා විස්තර කරාට අර ප්‍රශ්නය අහන තැනත්තා කෑල ගහක් දැකලා නැති නිසා අර පිරිස විස්තර කරන්නේ තම තමන් දැකපු විදිහට නිසා මේ තැනත්තා මේ ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේ අත්දැකපු මුහුණ දීපු අර්බුදය උන්වහන්සේට හිංසුක උපමාවෙන් පැහැදිලි කරලා දුන්නා. ඒ කියන්නේ කෑල ගසේ උපමාවෙන් පැහැදිලි කරලා දුන්නා ඒ හාමුදුරුව ඉන්න තැන. උන්වහන්සේට වෙලා තියෙන අර්බුදය. මොකද්ද වෙලා තියෙන අර්බුදය? උන්වහන්සේට ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි තමන් වහන්සේ සත්‍ය අත්දැකලා නැහැ. තමන් වහන්සේ දන්නේ නැති දෙයක් ගැන තමයි දැන් මේ අහන්නේ. දෙවැනි කාරණය තමයි අර ප්‍රකාශ කරන අය ප්‍රකාශ කරන්නේ තම තමන් දැකපු විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ මේ ගැටලු දෙකම निराකරණය කරන්නට ඊටාම ප්‍රායෝගික ක්‍රමයක් යෝජනා කරනවා. ඒක තථාගතයන් වහන්සේගේ පවතින සුවිශේෂත්වය. මොකද්ද සුවිශේෂත්වය? දැන් අපට හමු වෙනවා මේ බඳු අවස්ථා තවත් තැන්වලදී තථාගතයන් වහන්සේ කාලාමයින්ගේ නියම් ගමට වැඩම කරපු අවස්ථාවේ කාලාම ශාස්ත්‍රියන් බුදුහාමුදුරන්ට සිහිපත් කරනවා ස්වාමීනි මෙහෙට එක එක ශාස්ත්‍රවරු වෙනවා ඇවිදින් ඒගොල්ලෝ කියනවා තමන්ගේ දර්ශනය පැහැදිලි කරනවා. පැහැදිලි කරලා ඒගොල්ලෝ කියනවා මේකමයි සත්‍ය. අනිත් සියල්ල වැරදි. ඊළඟට තව එක්කෙනෙක් එනවා. එයත් ඇවිදින් තමන්ගේ දර්ශනය කියනවා කියලා එයත් කියන්නේ අනිත් ඔක්කොම වැරදි මේක නිවැරදි කියලා. දැන් අපි මේගොල්ලෝ කියන කවුරු කියන එකද හරි කියලා හිතන්නේ. කාගේ වචනේද පිළිගන්නේ? ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේට ඕන නම් දේශනා කරන්න තිබුණා කාලාමේනි ඒ සියලු දෙනා අසර්වඥයි. ඒ හැම දෙනාම සර්වඥ නෙමෙයි. මම සර්වඥයි. මම මේක නිවැරදිව අවබෝධ කරලා තියෙනවා. මෙන්න මේකයි සත්‍ය කියලා ඕන්නම් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න තිබුණා. හැබැයි එහෙම දේශනා කළා නම් අර කාලාමයින්ට බුදුරජාණන් වහන්සේ අර ශාස්ත්‍රවරුන් අතර තවත් එක්කෙනෙක් බවට පත් වෙනවා. ඇයි ඒ දැන් මේ කාලාමයින්ට අර මෙතෙක් ආපු අය කිව්වේ මේ මම කියන එක තමයි හරි මගේ අවබෝධය තමයි හරි අනිත් ඒවා වැරදි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒකම කියන්න ගියා නම් ඒ අනිත් අය කියන එක වැරදි මේ මම කියන එක තමයි හරි කියන්න ගියා නම් අර කාලාමයින් ඒක අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා කාලාමයින්ට බුදුරජාණන් වහන්සේ ප්‍රශස්ත ක්‍රමයක් දේශනා කළා. අර අනුන්ගෙන් අහගත්තු ඔක්කොම පැත්තකින් තියලා සාන්දෘෂ්ටිකව තමන් තුලින් දකින ක්‍රමයක් දේශනා කළා. තමන්ගේ චිත්තසංතානයේ ලෝභය ඇති වෙනවා නම් ඒ ලෝභයයි කියලා දකින්නේ කොහොමද? ඒ ලෝභය අර්ථ සම්පන්නද අනර්ථ සම්පන්නද කියලා සති සම්පජඤ්ඤයෙන් තේරුම් ගන්නේ කොහොමද? තේරුම් අරගෙන ඒ ලෝභය අනර්ථකාරී කියලා Tamanට දැනෙනවා නම් එය දුරු කරන්නේ කොහොමද? අලෝභය මතු වුනහම ඒ අලෝභය බව තේරුම් ගන්නේ කොහොමද? එයින් යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා විමසා බලන්නේ කොහොමද? එහෙම විමසා බලලා ඒන් යහපතක් වෙනවා කියලා දැනුණහම දියුණු කරන්නේ කොහොමද කියන සාන්දෘෂ්ටික ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනුන්ගෙන් අහගෙන අපට යථාර්ථය අවබෝධ කරන්න බැරි වෙනකොට අපි අනුන් මත එල්බගෙන පරපෝෂිත වෙන්නේ නැතිව අනුන් සරණ යන්නේ නැතිව එතනදී අපි කොහොමද ස්වසංතානය අවදි කරලා සති සම්පජඤ්ඤය අවදි කරලා ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න කියන ක්‍රමය බුදුරජාණන් වහන්සේ කාලාමයින්ට දේශනා කළා. අන්න ඒ වගේම ක්‍රමයක් මේ කිංසුකෝපම සූත්‍රයේදී අර භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියලා විමසූ භික්ෂුන් වහන්සේට ඊටාම ප්‍රසස්ත විදිහට සාන්දෘෂ්ටිකව Taman තුලින්ම මේ දර්ශන විසුද්ධිය ඇති කරගන්නා මග ප්‍රගුණ කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව උපමාවකින් දේශනා කරනවා. ඒක තමයි මේ කිංසුකෝපම සූත්‍රයේ දැක්වෙන දෙවන උපමාව. මොකක්ද මේ දෙවන උපමාව? නගර උපමාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක පවුරු ප්‍රාකාරවලින් මනවින් ආවරණය කරන ලද සුරක්ෂිත වූ නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන්නට දොරටු හයක් තියෙනවා. මේ නගරයේහි ద్వාරපාලකයෙක් ඉන්නවා ඊටාම දක්ෂ ద్వාරපාලකයෙක්. මේ ద్వාරපාලකයා අර දොරටු හයෙන් එකකින්වත් නොදන්නා නොහඳුනන කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. දන්නා හඳුනන කෙනෙක් ආවොත් විතරයි හොඳට විමසලා බලලා ඇතුල් වෙන්නට ඉඩ දෙන්නේ. අනර්ථයක් කරන කෙනෙකුට ඇතුල් වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. අර්ථ සම්පන්න කටයුත්තකට එන කෙනෙකුට විතරයි මේ දොරටුපාලයා ඇතුළට එන්නට ඉඩ දෙන්නේ. මෙහෙම බොහොම දක්ෂ ద్వාරපාලකේ අර දොරටු හයම මනවින් ආරක්ෂා කරනවා. එක්තරා අවස්ථාවක උතුරු දෙසින් එනවා යහුසුලුව බොහොම වේගවත්ව එනවා දූතයින් දෙදෙනෙක්. ඇවිදින් මේ ద్వාරපාලකයාගෙන් අහනවා මේ නගරයේ ප්‍රධානියා කොහිද ඉන්නේ? ద్వාරපාලකයා කියනවා නගරේ ප්‍රධානියා ඉන්නේ මැද තියනවා සිව්මන් සන්ධියක් අන්න එතන ඉන්නේ ඊට පස්සේ අර ద్వාරපාලකයාගෙන් අවසරය ඇතිව මේ වේගවත්ව පැමිණි දූතයින් දෙදෙනා નિયમિત මාර්ගයෙන් අර නගර හිමියා මුණ ගැහෙන්නට යනවා නගර හිමියා මුණ ගැහෙන්නට ගිහිල්ලා අර්ථ සම්පන්න වූ වචන ප්‍රකාශ කරලා ආපු කාරණා ප්‍රකාශ කරලා පැහැදිලි කරලා ආපසු ඒ මගින් නික්මිලා යනවා. ඊට පස්සේ දකුණු දෙසිනුත් ඒ වගේ වේගවත්ව එන දූතයින් දෙදෙනෙක් එනවා. ඊළඟට නැගෙනහිර දෙසින්, බටහිර දෙසින් සහ අවශේෂ ద్వාරයන්ගෙනුත් අර විදිහටම වේගවත්ව පැමිණෙන දූතයෝ දෙදෙනෙක් එනවා යහපත් පණිවිඩ අරගෙන. ඒ අයත් අර ద్వාරපාලකයා මුණ ගැහිලා විමසනවා නගර හිමියා කොහිද කියලා මධ්‍ය මණ්ඩලයේහි සිව්වන් සන්ධියෙහි ඉන්නවා කියලා සිහිපත් කරනවා ద్వාරපාලකයාගේ අවසරය ඇතිව අර වේගවත්ව පැමිණෙන දූතයින් ඒ නිවත් નિયમિત මාර්ගයෙන් ගිහිල්ලා අර සිව්මන් සන්ධියේ සිටින නගර හිමියා මුණ ගැහිලා Taman පැමිණි අර්ථ සම්පන්න කාරණාවන් ප්‍රකාශ කරලා ආපසු ඒ මගින්ම නික්ම යනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ නගරයක් පිළිබඳ උපමාවක් අර භික්ෂුන් වහන්සේට සිහිපත් කළා. කාටද සිහිපත් කළේ? අර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දැන් එක් එක් තැනට ගිහිල්ලා දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කෙසේද කොපමණකින්ද කියලා ප්‍රශ්න කරමින් ප්‍රශ්න කරමින් ගිහිල්ලා සෑහීමටපත් වෙන්නේ නැතුවනේ අවසානයේ බුදුහාමුදුරුව ළඟට ආවේ අන්නේ පැමිණි භික්ෂුන් වහන්සේට තමයි අර කිංසුකෝපමාවෙන් ඒ කියන්නේ කෑල ගසේ උපමාවෙන් මුලින් පැහැදිලි කරනවා තමන් වහන්සේ ඉන්න තැන කොතනද කියන එක තමන් වහන්සේට මොකද්ද වෙලා තියෙන අර්බුදය කියන එක මුලින් පැහැදිලි කරලා දීලා උන්වහන්සේට යෝග්‍ය වූ මාර්ගය මේ නගරූපමාවෙන් දේශනා කරමු. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන මහන මම මේ උපමාව දේශනා කළේ කරුණු පැහැදිලි කර ගැනීම සඳහායි. මෙහි නගරයයි කියලා ප්‍රත්‍යන්ත නගරයයි කියලා පැහැදිලි කළේ මේ කයට කය තමයි මෙහි නගරය හැටියට දැක්වේ. ඊළඟට එහි ద్వාර හයක් තියෙනවා කියලා කිව්වේ චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් තමයි ద్వාර හය හැටියට දැක්වේ. එහි දක්ෂ වූ ద్వාරපාලකයෙක් ඉන්නවා කියලා සිහිපත් කළේ සම්මා සතිය. සම්මා සතියෙන් තමයි චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන මේ ద్వාර හයම ආරක්ෂා වෙන්නේ පාලනය වෙන්නේ එතකොට මනවින් සති සම්පජඤ්ඤයේ පිහිටුවාගත්තු තැනත්තා දක්ෂ ద్వාරපාලකෙක් වගේ අහිත පුද්ගලයන්ට ඇතුල් වෙන්න දෙන්නේ හිත වූ යහපත් වූ අර්ථ සම්පන්න පණිවිඩයක් අරන් කෙනෙකුට විතරයි චක්කුසෝත ඝාන જીවහා කායමන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ඇතුල් වෙන්නට ඉඩ දෙන්නේ. දැන් වේගවත්ව පැමිණෙන යහපත් වූ දූතයින් දෙදෙනෙක් පැමිණෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ උපමාවෙන් දැක්වේ කවුරුන් ගැනද සමත විදර්ශනා කියන මේ දෙආකාර භාවනාව පිළිබඳ. සමත භාවනාව සහ විදර්ශනා භාවනා සංඛ්‍යාත යහපත් වූ දූතයන් පැමිණෙනවා. පැමිණිලා අර ద్వාරපාලකයාගේ අවසරය ඇතිව, ඒ කියන්නේ සති සම්පජඤ්ඤය විසින් හඳුනා ගන්නවා සමතය සහ විදර්ශනාව හානිදායක නැහැ. සමතයෙන් සහ විදර්ශනාවෙන් තොරව ඉන්ද්‍රිය අරමුණු ඇතුළට බැසගත්තොත් ඒන් මනස විපරීත වෙනවා. ඇලීම් ගැටීම් ඇති වෙනවා. උපාදානයන් ඇති වෙනවා. එනිසා ඒ සමත විදර්ශනාවෙන් තොරව ආරම්මන ඇතුළට යන්නට මේ සති සම්පජඤ්ඤය ඉඩ දෙන්නේ නැහැ. සමත විපස්සනා වශයෙන් යම් ආරම්මණයක් පිළිබඳව මෙනෙහි කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් ගැඹුරට යනවද ඒ සමත විදර්ශනා ඥානයන්ට බැස ගන්නට සිහිය ඉඩකඩ සලස්වලා දෙනවා. එතකොට නගර හිමියා හැටියට හැඳින්වෙන්නේ කවුද? විඥාණය. ඒ නගර හිමියා සිව්මන් සලක ඉන්නවා කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්. මේ සතර මහා ධාතුන් ඇසුරු කරමින් තමයි විඥාන ධාතුව මේ කය ඇසුරු කරමින් පවතින්නේ. එතකොට අර දූතයින් දෙදෙනා නිවැරදි මගින් ගිහිල්ලා සත්‍ය වචන ප්‍රකාශ කරනවායි කියලා කිව්වේ අර්ථ සම්පන්න වචන ප්‍රකාශ කරනවායි කියලා කිව්වේ අර සමතෙන් සහ විදර්ශනාවෙන් සංස්කාර ධර්මයන් පිළිබඳ යථාර්ථය විඥාණයට තහවුරු කරනවා අවබෝධ කරලා දෙනවා සිහිපත් කරලා දෙනවා ඊළඟට ඒ නිවැරදි මගින් ගිහිල්ලා නිවැරදි මගින් ආපසු වෙනවා කියලා කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මෙන්න මේ විදිහට මේ නගරූපමාවෙන් බුදුරජාණන් වහන්සේ සමස්ත පංචස්කන්ධය පිළිබඳ ක්‍රියාවලිය සති සම්පජඤ්ඤයෙන් පාලනය කරන්නේ කොහොමද සමත විදර්ශනා කියන මේ දෙයාකාර භාවනාවෙන් යථාභූත ඥාන දර්ශනය ඇති කරගෙන ඥාන විසුද්ධිය එහෙම නැත්නම් දර්ශන විසුද්ධියට පැමිණෙන්නේ කොහොමද කියලා තමන් තුළින්ම ප්‍රායෝගිකව අත්දකින්නා වූ සාන්දෘෂ්ටික ක්‍රමයක් අර භික්ෂුන් වහන්සේට යෝජනා කළා. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේට තිබිච්ච අර්බුදය තමයි තමන් දැකලා නැති තමන් දන්නේ නැති කතන්දරයක් තමයි අනුන්ගෙන් අහහා ගියේ. දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියලා. උන්වහන්සේට දර්ශන විසුද්ධිය ඇති කරගන්න ඕන කියන අදහස තිබුණට දර්ශන විසුද්ධිය මේ වෙනකොට උන්වහන්සේ අත්දැකලා නැහැ. අත්දකලා නැති නිසා Tamanට ප්‍රායෝගික නැති ප්‍රත්‍යක්ෂ නැති කාරණයක් තමයි අහන්නේ. ඒ අහනකොට අනිත් අය තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු විදිහට තමයි කියා දෙන්නේ. ඒ කියා දුන්නට ඒක මේ හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අර කිංසුකෝපමාවෙන් එහෙම නැත්නම් කෑලගහේ උපමාවෙන් මේ හාමුදුරුවන්ට තමන් වහන්සේට වෙලා තියෙන අර්බුදය පැහැදිලි කරලා දීලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුන්ගෙන් අහහා යනවා වෙනුවට තමන් දන්නේ නැති, තමන්ට ප්‍රත්‍යක්ෂ නැති, තමන්ට ප්‍රායෝගික නැති, තමන් දැකලා නැති දෙයක් එක එක්කෙනාගෙන් අහහා විපරීත වෙනවට වඩා සසංතානෙ අවදි කරලා සති සම්පජඤ්ඤයෙන් සමත විදර්ශනා භාවනාවන්ගෙන් ලෝකේ යථාර්ථය දකිමින් දර්ශන විසුද්ධිය ඇති කරගන්නා ප්‍රායෝගික ක්‍රමයකයි මේ තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එතකොට අපේ සිත විසුද්ධියට පමුණුවන්නට ක්‍රම දෙකක් තියෙනවා සමත සහ විදර්ශනා වශයෙන්. විසුද්ධියටපත් කරනවා කියලා කියන්නේ චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ සිත පිරිසිදු කිරීම. සිත පිරිසිදු කරන්නට නම් සිත කෙලසන ධර්මයන් දුරු කරන්නට ඕන. සිත කෙලසන ධර්මයන් කියන්නේ මොනවද? කෙලස් වලට. එහෙමනම් චිත්ත පාරිශුද්ධිය ඇති වෙන්නේ දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද? සිත කෙලසන කෙලස් ධර්ම දුරු කිරීමෙන්. ඉතින් කෙලස් දුරු කිරීමේ ක්‍රම දෙකක් දහමේ පැහැදිලි කරනවා සමත භාවනා සහ විදර්ශනා භාවනා වශයෙන්. සමත භාවනාව කියලා කියන්නේ කෙලස් යටපත් කිරීමෙන් ඇති කරන తాවකාලික විසුද්ධියක්. එතන අනුශය ධර්ම දුරු කරන්නේ නැහැ. පරිඋත්ථාන ව්‍යතික්‍රමන වශයෙන් ඒ ක්ලේශයන්ගේ ක්‍රියාකාරීත්වය පමණක් නවත්තනවා. ක්ලේශයන්ගේ ඉන්ද්‍රියන් වසඟයට අරගෙන ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ව්‍යතික්‍රමන කියලා කියන්නේ. මනස තුල අවදි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන කියලා කියන්නේ. ඒ ව්‍යතික්‍රමන අවස්ථාව සීලයෙන් නවත්වනවා. පරිඋත්ථාන අවස්ථාව සමත භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවෙන් වළක්වනවා. චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරලා කුසල් අරමුණක සිට බොහෝ වේලා පවත්වා ගන්නට සමාධිගත කරන්නට පුරුදු කරගත්තාම නීවරණ ධර්මයන්ගෙන් සිත ව්‍යාකූල කරන්නට අර නිදිගෙන තියෙන ක්ලේශ ධර්මයන් නැවත නැවත අවදි වෙන්නට ඉඩක් නැහැ. හරියට රොන් මඩ සහිත වතුර බඳුනක සොලවන් නැතුව තියනකොට අර රොන් මඩ ටික යටට බැහැලා වතුර ටික පිරිසිදු වෙන්නා වගේ తాවකාලික පාරිශුද්ධියක් ඇති වෙනවා සමත භාවනාව තුළින්. විදර්ශනා භාවනාව කියලා කියන්නේ අර රොන් මඩ ටික කලතලා ඉවතට ඇදලා අරගෙන වතුර ටික පෙරලා පිරිසිදු කරන්නාසේ අර චිත්තාභ්‍යන්තරයේ නිදිගෙන පවතින ක්ලේශ ධර්ම සංයෝජන ධර්ම මුලින් උපුටා දමමින් නැවත නොහට ගන්නා தත්වෙට අනුත්පාද නිරෝධයට පමුණුවන ක්‍රමයයි. ඒ අනුත්පාද නිරෝධයට පමුණුවන්නට නම් ඒ සංස්කාර ධර්මයන් ඒ ක්ලේශ ධර්මයන් ඇතිවෙන ආකාරය දකින්නට ඕනේ. ඒවා නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන ආකාරය දකින්නට ඕන. ඒක තමයි අර ප්‍රශ්න කරපු භික්ෂුන් වහන්සේලා හතර දෙනාම තම තමන්ට වැටහෙන ආකාරයෙන් ප්‍රකාශ කළේ. මුලින් භික්ෂුන් වහන්සේ සිහිපත් කළා සයාකාර ස්පර්ශායතනයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකින්නට ඕන කියලා. දෙවන භික්ෂුන් වහන්සේ සිහිපත් කළා පංච උපාදානස්කන්ධේ හට ගැනීම සහ Nirodhe දකින්නට ඕන කියලා තුන්වැනි භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා සතර මහා ධාතුන්ගේ ඇතිවීම සහ Nirodhe දකින්නට ඕන කියලා හතරවෙනි භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද ඒවා නිරුද්ධ වෙන ආකාරය දකින්නට ඕනයි කියලා. ତොර මේ සියලු දෙනා වහන්සේම සිහිපත් කළේ කුමක්ද? සිත කෙලෙසන කෙලස් ධර්ම යම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවද? ඒ හේතු ප්‍රත්‍ය මනවින් දකිමින් නැවත ඒ හේතු ප්‍රත්‍ය නොහට ගන්නා ආකාරයෙන් අනුත්පාද නිරෝධයට පත් කිරීමේ ක්‍රමය යම්කිසි කෙනෙක් හරියට හඳුනාගෙන පුරුදු පුහුණු කරනවද අන්නේ තැනත්තාට තමයි චිත්ත විසුද්ධිය, දර්ශන විසුද්ධිය ඇති කරන්නට පුළුවන් කියලා. නමුත් ඒ ඒ භික්ෂූන් වහන්සේලා තම තමන් ප්‍රත්‍යක්ෂ කරපු ආකාරයෙන් මේ දේශනා කළාට අර භික්ෂුවට ඒක වටහා ගන්නට බැරි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ගැළපෙන ආකාරයෙන් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයෙන් ප්‍රායෝගිකව ඒ කාර්ය කරන කල යුතු ක්‍රමය සමත විදර්ශනා වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ නිසා නිවන පිළිබඳ අවබෝධයක් නැති සෝවාන් ඵලය තවම ප්‍රත්‍යක්ෂ කරලා නැති යම්කිසි කෙනෙක් අන් අයගෙන් සෝවාන් වෙන්නේ කොහොමද රහත් වෙන්නේ කොහොමද නිවන් දකින්නේ කොහොමද කියලා හැමදාම අහ අහා ජීවිත කාලයම ඇවිද්ද මේ භික්ෂුන් වහන්සේට වෙච්ච දේ තමයි වෙන්නේ. මොකද්ද වෙච්ච දේ? Taman ඒක ප්‍රත්‍යක්ෂ කරලා නැති නිසා අර කියන කතාව Tamanට ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. ඊළඟට ඒ ඒ භික්ෂුන් වහන්සේලා ඒ කාරණා පැහැදිලි කරන්නේ තම තමන් වටහාගත්තු විදිහට නිසා ඒක මේහා ඒක අපට හරියනවද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. ඔය කරුණු දෙකම නිසා අනුන්ගෙන් අහ අහා ගියාට අපිට නිවන් මඟ ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතමය ඥානය අපට අවශ්‍යයි. දහම පිළිබඳව විචක්ෂණ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාගෙන් ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන යතිවරයන් වහන්සේලාගේ දේශනා අපට වැදගත් වෙනවා. ඒ වගේම ඉබඳු උතුමන් වහන්සේලා විසින් ලියලා සකසලා තියෙන දහම් පොතපත අපට වැදගත් වෙනවා. ධර්මයේ විනය විකෘති කරන අයගේ දේශනා හෝ පොතපත නෙමෙයි, නිවැරදිව කරන සදහම් දේශනා හේතුඵලය හෙවත් පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ ධාතු ආයතන පැහැදිලි කරමින් කරන දේශනා ඇසීම සහ ඒබඳු පොතපත කියවීමෙන් අපට සුතමය ඥානයක් ඇති කරගන්න පුළුවන්. ඒවා පිළිබඳව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ගැඹුරට ගැඹුරට සිතා කල්පනා කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන් අපට චින්තාමය ඥානයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි මේ සුතමය චින්තාමය ඥානයන්ගෙන් පමණක් අපට මෙය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්නට නම් සතිය සහ සම්පජඤ්ඤය සතිය කියලා කිව්වේ අරමුණ සහ අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳ අවධානය සම්පජඤ්ඤ කියලා කිව්වේ විමසිලිමත් නුවණ. මොනෝ ගැනද විමසිලිමත් වෙන්නේ? හේතුඵල පිළිබඳව, ත්‍රිලක්ෂණ පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බැලීම පිළිබඳව විමසිලිමත් වූ මනසින් අවධානය යොමු කරන තැනැත්තාට තමයි මේ සංස්කාර ධර්මයන් සත්ව පුද්ගල ආත්ම ස්වභාවයන්ගෙන් විනිර්මුක්තව පරමාර්ථ ධර්ම වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවායි කියන මේ අවබෝධය ඇති කරන්නට පුළුවන් වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හටගන්නා ධර්මයන් එසේ වහා බිඳී යනවා. එනිසා අනිත්‍යයි, එනිසාම දුකයි, එනිසාම ආත්ම වශයෙන් ගත යුත්තක් මෙහි නැහැ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රකට වෙනකොට තමයි ඒ තනත්තාගේ සිත කෙලසන අවිද්‍යාව සහ තෘෂ්ණාව සිතෙන් බැහැර වෙලා චිත්ත පාරිශුද්ධිය, දර්ශන විසුද්ධිය ඒ තනත්තා තුල ඇති අන්න ඒ සඳහා සමතය සහ විදර්ශනාව අත්‍යවශ්‍යයි. ඒ සමත විදර්ශනාවන් ප්‍රගුණ කරන්නට සති සම්පජඤ්ඤය දිනු කර ගැනීම අවශ්‍යයි. අර නගරය පිළිබඳ උපමාවෙන් මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා මේ කිංසුකෝපම සූත්‍රය අපි හැමදෙනාටම ඉතාමත්ම වැදගත් වෙනවා අනුන්ගේ පාණෙන් එළිය බලන්නට නොගිහින් ස්වසන්තානය තුල සති සම්පජඤ්ඤේ අවදි කරගෙන සමත විදර්ශනා සංඛ්‍යාත නිර්වද්‍ය වූ ක්‍රමෙන් යථාර්ථය දකින්නේ කෙසේද කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් උපමාවකින් දක්වන්නේ නගර උපමාවෙන්. ඒ වගේම අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක තමයි කිංසුකෝපමාවෙන් අර කෑල ගහේ උපමාවෙන් දේශනා කරන්නේ Taman කවදාවත් දැකලා නැති Tamanට ප්‍රත්‍යක්ෂ නැති දෙයක් අනුන්ගෙන් අහහා ගියාට අපි දැකලා නැති නිසා අපට තේරෙන්නේ ඒ අය වටහාගත්තු විදිහට වෙන්වෙන් ආකාරයෙන් ප්‍රත්‍යේක වශයෙන් පැහැදිලි කරන නිසා ඒක අපට තේරෙන්නේ නැහැ. එතකොට සැකමතු වෙනවා, පරස්පරතාමතු වෙනවා. අරහාමුදුරුව මෙහෙම කිව්වා, මේහාමුදුරුව මෙහෙම කිව්වා. අර පොතේ මෙහෙම තියනවා මේ පොතේ මෙහෙම තියනවා කියලා අපි පාත්පස වික්ෂිප්ත වෙනවා ඇරෙන්නට නිවැරදි ගමන් මඟ තෝරා බේරා ගන්නට බැරි වෙනවා කුමක් නිසාද අපට ප්‍රත්‍යක්ෂ නැති දෙයක් අනුන්ගෙන් අහලා තේරුම් ගන්නට ගිය තැන. ඒ නිසා කිංසුකෝපමාවෙන් බුදුහාමුදුරුව මේ පටලවිල්ල පැහැදිලි කරනවා නගරූපමාවෙන් සාන්දෘෂ්ටික ක්‍රමයක් තුලින් සමත විදර්ශනා භාවනාව තුලින් සති සම්පජඤ්ඤය අවදි කරමින් කොහොමද මේ යථාර්ථය දකින්නට අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි හැම දෙනාටම නිර්වාණ අවබෝධය පිළිබඳ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ ක්‍රමය කුමක්ද කියලා ස්වසන්තාණයෙන් සාන්දෘෂ්ටිකව අත්දකිය හැකි වඩාම පැහැදිලි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා මේ දේශනාව සිත්හි ධාරණය කරගෙන අනුන්ගෙන් අහලා නිවන් දකින්නට යනවා වෙනුවට ස්වසන්තානය තුල සති සම්පජඤ්ඤය අවදි කරලා සමත විදර්ශනා සංඛ්‍යාත මේ මාර්ග දෙක උපයෝගී කරගෙන යථාර්ථය දකින්නට වෑයම් කරන්න මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා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 පං සදා අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කොළඹ 8 බැල්කොම් පෙදෙසේ පදිංචි ශාන්ති පරණහේවා මහත්මිය සහ ගාමිණී පරණහේවා මහත්මයා විසින් පින්කමේ මූලික අරමුණ 74 වෙනි ජන්මදිනයේ සමරන ශාන්ති පරණහේවා මහත්මියටත් එවැගේම ගාමිණී පරණහේවා මහත්මයාටත් ආශිර්වාද කිරීම විශේෂයෙන් මේ දෙදෙනා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා ඊ타මත් අපකැප වී කටයුතු කරන යුවලක් භික්ෂුන් වහන්සේලාට ඊ타මත්ම හිතයිශීව ගෞරව සංප්‍රයුක්තව උන්වහන්සේලාගේ සුවය පහසුව නිදුක් නිරෝගී බව චිරජීවනයේ ගැන නිතර උනන්දු වෙන සමස්ත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා නිරන්තරයෙන් කැපවෙන තම තමන් ගුණධම් වඩන්නට උනන්දු වෙන යුවලක් එනිසා ඒ දෙදෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සහ සුවසේ ගුණ වඩන්නට කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය නිදුක් නිරෝගී සම්පත්තිය සහ දීර්ඝායුෂ සැලසේවා කියන ආශිර්වාදයක් ඇතිව ඒ වගේම මීට වසර 74කට ඉහතදී ශාන්ති පරණහිවා මහත්මිය මෙලොවට බිහි කළ හෙන්රිටා ශිරවර්ධන ආදරණීය මව්තුමියටත් කැප්ටන් AWD ඉසෙත් සිරිවර්ධන ආදරණීය පියාණන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම එංගලන්තයේ පදිංචි දූ දරුවන් වන විශේෂඥ වෛද්‍ය සකිතා දියණියටත් වෛද්‍ය වරුණ පුතණුවන්ට වෛද්‍ය හිරණ්‍යා දියණියට වෛද්‍ය අසේල පුතණුවන්ට තිනුක සහ සනුක මුණුබුරන්ට ඊනායා මිනිබිරියට සහ දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් චතුරාර්ය සත්‍ය ඉක්මන් භවයකදී අවබෝධ කරන්නට ප්‍රාර්ථනා කරමින් ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් ධර්මා දානමය කුසලය හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස හේතු වේවා කියන යහපත් ප්‍රාර්ථනාව ඇතිවයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන Tamanගේ ජන්මදිනය නිමිත්තෙන් Taman මෙලවට ජනිත කළ ආදරණීය මව්පියන්ට පුණ්‍යානුමෝදනා කරමින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම ශ්‍රවණමය පින්කමක් ධර්ම පරිස්කාරාදී පූජා කිරීමත් ජීවිතයේ සැප ලැබෙන පින්කම් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා 74 වෙනි ජන්මදිනයේ සමරන ශාන්ති පරණහේවා මහත්මියටත් ගාමිණී පරණහේවා මහත්මයාටත් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මිය පරලෝ යන්නට එදුණු හෙන්රිටා සිරිවර්ධන ආදරණීය මෑණියන් එවැගේම කැප්ටන් AWD ඉසෙඩ් සිරිවර්ධන ආදරණීය පියාණන් ඇතුළු දෙපාර්ශ්වයම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා හැම දිනාගෙම භව ගමන සූපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඥා රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 74 වෙනි ජන්මදිනයේ සමරන ශාන්ති පරණ හේවා මෞතුමියටත් ඒ වගේම ගාමිණී පරණ හේවා මහත්මයා ඇතුළු ඒ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම දරුවන් සරණයි